සති සම්බුද්ධංගං අත්තිමේ අධ්‍යත්තං සති සම්බුද්ධං ගෝති පදානාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් පින්නතුලට කියලා දෙන්නේ නිවනට අත්‍යවශ්‍යම සමීපම කාරණාවන් පිළිබඳව. නිවනට සමීපම කාරණාවන් තමයි පින්නතුනි බොද්ධංග ධර්ම. බොද්ධංග කියලා කියන්නේ මෙතන වචන දෙකක් තියෙනවා බෝධි අංග. බෝධි කියලා කියන්නේ අවබෝධයටනේ. අංග කියලා කියන්නේ අවබෝධයට උපකාරවන ධර්ම. තුන අවබෝධය අවබෝධය කියලා කිව්වහම ඒක පින්නතුන් විවිධයි. සාමාන්‍යයෙන් අපිට තියෙන අවබෝධයන් එක එක ස්ථාන පිළිබඳව අපට අවබෝධයක් තියෙනවා. එක එක පුජ්‍යලයෝ පිළිබඳව අපට අවබෝධයක් තියෙනවා. හැබැයි මෙතන කියන්නේ චතුරාර්ය සත්‍යයට ඒ චතු සත්‍යයට උපකාර වන අංග. නිකම්ම නිකං අවබෝධ නෙවෙයි. නිකම්ම නිකං අංග නෙවෙයි. අන්නේ නිකම්ම නිකං නොවන අංග වලට සම්බෝධි කියලා කියනවා. නැත්නම් සම්බොජ්ජංග කියලා කියනවා. එතකොට දැන් සති සම්බොජ්ජංගය නිවන් පිණිස උපකාර වන අංග වලට තමයි එක අංගයකට තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ බොද්ධංග ධර්ම දැනගන්න කලින් මොකද බොද්ධංග බොද්ධංග කියලා කිව්වහම කෙනෙකුට හිතෙනවා හරිය ගැඹුරු ධර්ම දේශනාවක් වෙන්න ඇති කියලා. නමුත් පින්නතුනි මේක බොහෝම සරලව අප හැමෝටම තේරෙන විදිහට මේ කරුණු ගලප ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම අනුපිළිවෙලට දේශනා කළා තියෙන්නේ. දැන් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්නට එකපාරම උඩින් පහත් වෙලා අපට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාරනවා මූලික වශයෙන් අපට තියෙන්නට ඕන කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපිට කවදාවත් යථාර්ථය කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපේ පැරණි හැමදාම බුදුන් වඳිනකොට ඕනම පින්කමක් කරනකොට ඒ පින්කම ඉවර වෙලා ප්‍රාර්ථනාවක් කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බහල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා අපි මේ කල්යාණ මිත්‍රත්වය හැමදාම ප්‍රාර්ථනා කරනවා. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතුව අපට මේ නිවන් මඟට පදනම දාගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පින්නතුල අද මේ ධර්ම දේශනාවම සිද්ධ කරන්නේ ඇත්තටම කල්යාණ මිත්‍ර ආශ්‍රයක විපාකයක් ප්‍රතිඵලයක් හැටියට. අද මම මේ ධර්මාසනයේ ඉඳගෙන බණ කියන්නේ කල්යාණ මිත්‍රයක කල්යාණ මිත්‍ර ආශ්‍රයක තියෙන ප්‍රතිඵලයක් හැටියට. දැන් බැරි වෙලාවත් මට අසත්පුරු ශාස්ත්‍රයක් එහෙම ලැබිලා තිබුණා නම් අද මම කොතන ඉඳීද කියලා මටවත් හිතාගන්න බෑ. එහෙමනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා අපට මොනවද ලැබෙන්නේ? අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය. දැන් බලන්න අපි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අපි හැම දිනාගේම අසම සම කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා. මේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් අපට ලැබිච්ච වටිනාම දේ තමයි නිස්ත්‍රී සද්ධර්මය. එහෙනම් කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන දේ තමයි ධර්මය. ඊළඟට පින්නතුනි මේ ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? මේ ධර්මය නිසා අපට ලැබෙන දේ තමයි ශ්‍රද්ධාව. දැන් බණහනකොටනේ ශ්‍රද්ධාව දෙන්නේ නේද? ශ්‍රද්ධාති රතාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙනම් බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මයේ ලැබුණා. ධර්මයේ නිසා අපට මොනවද ලැබුණේ? ශ්‍රද්ධාව. සද්ධාව නිසා මොනවද ලැබෙන්නේ? සද්ධාව නිසා පින්නතුනි යෝනිසෝ මනස්කාරය ලැබෙනවා. දැන් සද්ධාව තියෙනකොටනේ ඇත්ත නියෙන්නම් කියලා අපි නුවණින් මෙනෙහි කරන්ඩ පුරුදු වෙන්නේ. එහෙමනම් බලන්න සද්ධාව නිසා අපට ලැබෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසකාරය නිසා අපට ලැබෙන්නේ සිහිය නුවණ සති සම්පදන්න සිහියයි නුවණයි වැඩෙන්නේ පින්නතුනේ නුවණින් මෙනෙහි කරනකොට සිහිය නුවණ දෙක නිසා අපට මොනවද ලැබෙන්නේ සිහිය නුවණ දෙක නිසා පින්නතුනේ අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා ඇස සංවර වෙනවා කන සංවර වෙනවා නාසය සංවර වෙනවා දිව සංවර වෙනවා. ඊළඟට කය සංවර වෙනවා. සිතත් සංවර වෙනවා. මේ ඉන්ද්‍රිය සංවර සීලයට අත්‍යවශ්‍ය දේ තමයි සිහියයි නුවණයි. දැන් හිතන්න ශික්ෂා පද වලින් පින්නතුනේ පුළුවන් කයයි වචනයයි දෙක සංවර කරන්න විතරනේ. දැන් සත්තු මරණ එක, සොරකම් කරන එක, කාමයේ වර්ධව හැසිරෙන එක, බොරු කියන එක, මත් වතුර බොන එක අපිට ශික්ෂාපදයෙන් වළක්වන්න පුළුවන්. හැබැයි හැබැයි අපේ ඇහැ සංවර කරගන්න එක පුළුවන්ද ශික්ෂාපදයෙන් වළක්ව ගන්න. ශික්ෂාපදයෙන් බෑ. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරයට අත්‍යවශ්‍ය දේ තමයි පිළිතුරු සිහිය නුවණ. සිහිනුවණ දෙක තිබුණොත් අනිවාර්යෙන්ම අපේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. එතකොට බලන්න ඉන්ද්‍රිය සංවරය නිසා අපට මොනවද ලැබෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නිසා අපි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ සිතින් වැරදි කරන්නේ කොටින්ම කිව්වොත් තාම හොඳ සීලවන්තයන් බවට පත් වෙනවා. ඔන්න සීල් ගුණ පිරෙනකොට තමයි සුපිරිසුදු සීලවන්තයන් බවට පත් වෙනකොට තමයි පින්නතුනි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. දැන් බලන්න කවුරු හරි කෙනෙක් කියනවා නම් කිසිම සීලයක් නැතුව කිසිම සද්ධාවකුත් නැතුව කිසිම ධර්ම දේශනාවක් අහන්නෙත් නැතුව චුට්ටක් එහෙම්ෙන් අහලා දැන් අපි වඩන්නේ සතිපට්ඨාන දැන් අපි ওই සාමාන්‍ය ධර්මය අහන්න එහෙම කියන මිනිස්සු ඉන්නවා පින්නතුනි කවදාකවත් ධහම වැඩෙන්නේ දහම වැඩෙන්න නම් මුල ඉඳලා ක්‍රමානුකූලව අපි මේ ගමන යන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. සද්ධර්මය ලබන්න ඕන. ඒ තුලින් උතුරා යන සද්ධාව ඇති වෙන්න ඕන. ඒ සද්ධාව තුළ පිහිටලා ඉන්නකොට යෝනිසෝ මනසිකාරය ලැබෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය නිසා සිහිය නුවණ දිනු වෙන්න ඕන. සිහිනුවන දිනු වෙනකොට පින්නතුනි ඉන්ද්‍රිය සංවර වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්න ඕන. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට තමයි ඔන්න සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියන මෙන්න මේ හතර. එතකොට බලන්න කායානුපස්සනාව කියලා කියන්නේ කය පිළිබඳව සියෙන් ඉන්නවා. මොකටද අවබෝධ කරගන්න. වේදනා පිළිබඳව දැන් කායානුපස්සනාවේ භාවනා 14ක් තියෙනවා. ඒ භාවනා 14 පිළිබඳව ඉතින් ඒ 14 මුල් කරගෙන අපි සිහිය දිනු කරනවා. අන්න ඒකට තමයි කායානුපස්සනාව කියන්නේ. දැන් ආනාපාන සතියත් ඒක එකක්. ඊළඟට පින්නතුන වේදනානුපස්සන විඳීම් පිළිබඳව මොනවද විඳීම් කියලා කියන්නේ සැප විඳීම් දුක් විඳීම් මධ්‍යස්ථ විඳීම් මේ විඳීම් පිළිබඳව අපි සිහියෙන් ඉන්නවා මොකටද අවබෝධ කරගන්න චිත්තානුපස්සන හිත පිළිබඳව අවදියෙන් ඉන්නවා සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න ධම්මානුපස්සන මේ ධර්මතාව සඳහන් වෙනවා ඒ ධර්මතාව පිළිබඳ විශේෂයෙන් පංචස්කන්ධ පංච නීවරණ බොද්ධංග ධර්ම චතුරාර්ය සත්‍ය මේවා පිළිබඳව පවාසියෙන් ඉන්නවා මොකටද අවබෝධ කරගන්න. එහෙමනම් මෙන්න මේ සතර සතිපට්ඨාන වැඩෙනකොට තමයි මෙන්න මේ සත්‍ය බුද්ධංග ධර්ම වැඩෙන්නේ. සතර සතිපට්ඨාන කෙනෙකුට දිනුනහනම් ඒ කාන්තේම පින්නතුනේ යාට බොද්ධංග වැඩෙන එක වළක්වන්න බෑ. බොද්ධංග වැඩුණොත් විද්‍යා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ බොහොම කෙටි වෙලාවකින් පින්නතුලට මේ මතක් කළේ නිවන් ගමන. ඒක සාමාන්‍ය ලෝකයා යන්නේ මේ නිවන් ගමනද සසර ගමනද? සසර ගමන. එයා පින්නතුනේ අසත්පුරුෂ ආශ්‍රය ලබනවා. අසත්පුරුෂ ආශ්‍රය නිසාම අසත් ධර්ම ශ්‍රවණයයට ලැබෙනවා. අසත් ධර්ම ශ්‍රවණය නිසාම යත්තන්ගේ අසද්ධාව වැඩෙනවා. අසද්ධාව නිසාම යත්තන්ට අයෝනිසෝ මනසිකාරයේ දිනු වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ දිනු වෙනකොට එයත්න්ගේ අසත්‍ය අසම්පදන්නේ දිනු වෙනවා. සිහියක් නැහැ නුවණක් නැහැ. අසත්‍ය අසම්පදන්නේ දිනු වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට කයෙන් වචනයෙන් සිතින් දුසරිත කරනවා. එතකොට ත්‍රිවිධ දුස්තරක සම්පූර්ණ වෙනකොට පංච නීවරණ වැඩෙනවා. පංච නීවරණ වැඩෙනකොට අවිද්‍යාව පෝෂණය වෙලා මේ අනවරාග්‍ර සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යනවා. එහෙමනම් පින්නතුනි නිවනට සමීපම ධර්මය. දැන් නිවන සාක්ෂාත් කරගන්න උපකාර වෙන්නේ බොද්ධංග ධර්ම. මේ බොද්ධංග ධර්ම දිනු කරනවා කියන්නේ සිහිය දිනු කරන එක. හොඳට මතක තියාගන්න සිහිය දිනු කරනවා නම් මේ බොද්ධංග ධර්ම හතම වැඩෙනවා. එතකොට දැන් පින්නතුලන්න මතකයි මේ බොද්ධංග ධර්ම හත මොනවද? සති සම්බොජ්ජංගය ධම්මවිචය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ද සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය ඉතින් බොජ්ජංග බොජ්ජංග කියලා කිව්වේ මොනවටද? බෝධි අංග. අවබෝධයට අවශ්‍ය කරන අංග. එතකොට පින්නතුනේ ඒ අංග විශේෂයෙන්ම අවබෝධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට උපකාර වන ධර්ම. එතකොට දැන් බලන්න අපි මේ සතිය ගැන කල්පනා කළොත් මේ සතිය එක එක මට්ටමින් මට්ටමෙන් මට්ටමට දියුණු කරගෙන දියුණු කරගෙන අපි ඉස්සරහට එන්න ඕන. දැන් භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දියුණු කරන එකනේ. මොන භාවනාවෙත් කෙරෙන්නේ විශේෂයෙන්ම සිහිය දිනු කිරීම. එතකොට දැන් බලන්න අපට දැන් මේ සිහිය තියනවා නම් ඇත්තටම අකුසල සිද්ධ වෙන්නේවත් නැහැ. සිහිය හොඳට තියනවා නම් කුසල් මවන්න පුළුවන්. දැන් බලන්න අපට තරහා ගියාම සමහර අය තමන්ට තරහා ගියා කියලා දන්නවද? දන්නේ නැහැ. ඉතින් වෙන කෙනෙක් ඇහුවොත් ඔයාලට තරහ ගියා නේද කියලා නෑ නෑ මට තරහ ගියේ නෑ මට මේ අසාධාරණේ පෙන්වන්න බෑ අන්න ඒ වගේ දෙයක් කියනවා එතකොට බලන්න එයා දන්නේ නෑ එයාට තරහ ගියාදවත් කියලා ඒකට සිහිය නෑ එහෙමනම් කෙනෙකුට තරහක් ගියා නම් Tamanට තරහක් ගියා කියලා දැන ගැනීම එකක් සිහියක් ඊළඟට පින්නතුනේ ඇලීම් ගැටීම් ඇති වෙනකොට ආ මට දැන් ඇලීමක් ඇති වුණා කියලා දැන ගැනීම සිහියක්. ඊළඟ ඊළඟට ගැටීමක් ඇති වෙනකොට මට දැන් ගැටීමක් ඇති වුණා කියලා දැන ගැනීම සිහියක්. එහෙමනම් මේ සිහිය කියන එක දිනු කරනවා නම් මම නැවත වතාවක් කියනවා කුසල් මවන්න පුළුවන්. එතකොට මේ සති සම්බොධ්‍යංගේ වෙන්නේ පින්නතුනේ අපි මුලින් බොහෝම අමාරුවෙන් පටන් ගත්ත මේ සිහියම තමයි දියුණු වෙලා දියුණු වෙලා ඒ නිවනටම උපකාර වෙන චතුරාර්ය සත්‍යයටම උපකාර වන උතුම් සතිය බවට පත් වෙන්නේ. දැන් බලන්න අපි ඉස්කෝලේ යනවා. අපි ඉස්කෝලේ ගියාම දැන් අපි හිතමු එකේ පන්තියේ ඉන්නේ. එකේ පන්තියට ගියාම අපි ගණන් හදනවා. ඉතින් ගණන් හදනකොට 1 1 2 2 2 4 ඕවාගෙන පුංචි ළමයි ඉගෙන ගන්න. හැබැයි 10 පන්තියට ගිහින් සාමාන්‍ය පෙළට ගිහින් අපි ගණන් කරනවා. ගණන් ඉගෙන ගන්නවා. නමුත් එතකොට ඊට වඩා ටිකක් ඉහළ විදිහට අපි ගණන් ඉගෙන ගන්නවා. උසස් පෙළේදී ඊටත් වඩා ටිකක් ඉහළ විදිහට අපි ගණන් ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලයට ගියාම ඊටත් වඩා ඉගෙන ගන්න ඇති. ඉතින් මේ විදිහට පින්නතුනේ මේ එකම ගණන් පන්තිය දිනු වෙලා දිනු වෙලා ඉස්සරහට අපි යනවා. අන්න ඒ වගේ තමයි මේ සතිය. මුලින්ම අපි හුස්ම රැල්ල අල්ලගෙන මේ සතිය. නැත්නම් ඊටත් කලින් අපට පුළුවන් ඉරියාපත. Taman යනකොට එනකොට සිහියෙන් යනවා එනවා. ඊළඟට කනකොට බොනකොට වැටි කිලියට කැසි කිලියට යනකොට ඉරියාපත භාවනාව එහෙම නුගන්නන්නේ. තමන් කරනකොට ඒ දේ දැනගෙන සිහියෙන් මේ වැඩේ කරනවා. ඊළඟට හුස්ම රැල්ල පිළිබඳව වුණත් එහෙමයි. ආනාපාන සතිය කියලා කියන්නේ අද ලෝකයේ තියෙන ඉහළම භාවනාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා අතුරෙන් අග්‍රගණ්‍ය භාවනාවක් තමයි භාවනාව තමයි මේ ආනාපාන සතිය. උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පාදක කරගන්න මේ ආනාපාන සතිය. ආනාපාන කියලා කියන්නේ මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කෙරෙන භාවනාව. එතකොට බලන්න පින්නතුනේ අපි හුස්ම රැල්ල ගන්නකොට හෙලනකොට බොහොම සිහියෙන් මේ වැඩේ කරනවා. ඒක තමයි භාවනාව. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හුස්ම රැල්ල ගන්නකොට හෙලනකොට සිහියෙන් ගත්තාම මෙතන වැඩෙන කුසලය මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍ය දානයක් දුන්නාම අපි මේ දේ දුන්නා කියලා කෙනෙකුට දැනෙනවනේ යමක්. ඉතින් දවසක් එක අම්මා කෙනෙක් මගෙන් ඕක ඇහුවා. ස්වාමීන් වහන්සේ දැන් අපි යමක් දුන්නාම දුන්නා කියලා තේරෙනවා. අපි සතු දෙයක්. මේ අපේ හුස්ම රැල්ල උඩට පහළට යන එක බලාගෙන ඉන්නකොට මොකද්ද කොහොමද කුසලයක් වෙන්නේ? ශක්තිය අම්මට මම පැහැදිලි කළා. කුසලය කියලා කියන්නේ පින්නතුන ක්‍රියාව නෙවෙයි. දැන් මේ පින්නතුන මේ බණ අහනවානේ. ඉතින් බණ අහන්න ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන ඉන්න ක්‍රියාව කුසල්ද? මේ ඉඳගෙන ඉන්න ක්‍රියාව කුසල් වෙන්නේ නැහැ. දැන් මෙතන කය තියලා හිත වෙන තැනක තියාගෙන බණ අහන්න වෙයිද? පුළුවන්. දැන් යනකොට කරන්න ඕන වැඩ ටික ගැන හිත හිතා ඉන්නවා. ඉතින් මොනවා හරි හිත හිතා කය මෙතන තියලා හිත වෙන තැනක තියාගෙන හිටියට එතන කුසලයක් වෙන්නේ නැහැ. කුසලය කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ සිතේ පහළ වෙන අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන් මුල් වෙලා යෙදෙන චේතනා සමුදාය තමයි කුසලය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට බොහෝම සිහියෙන් මේ වැඩේ කරනවා නම් ඒ හුස්ම ගැනීමේදී හෙලීමේදී කවදාවත් ඒ සිතේ රාගයක් නැහැ. ඒ සිහිය තියෙනවනේ. ඒකේ දේශයක් නැහැ. ඒකේ මෝහයක් නැහැ. එහෙමනම් බලන්න ඒ ඒ හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නවා කියලා කියන්නේ එතන තනි කරම තියෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයක්. එතකොට බලන්න පින්නතුනි ඒ සිහිය තුළ ඒ කාන්තේම වැඩෙන්නේ කුසල්. දැන් අපි අනිත් වෙලාවට අසීයෙන් හුස්ම ගන්නවා හෙලනවා කියලා කියන්නේ මොන මොන දේවල් අපේ හිතට එනවද බලන්න. ඒක එහෙනම් ඒවා කුසල්. එතකොට දැන් බලන්න මෙන්න මේ විදිහට මේ සිහිය දියුණු කරගෙන දියුණු කරගෙන ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන මට්ටමට මේ සිහිය දිනු කිරීම තමයි පින්නතුනි සති සම්බුද්ධංගය කියලා කියන්නේ. එහෙමනම් මේ පින්වත් හැම කෙනෙක්ම මේ සිහිය දිනු කරන්න নিরතුරුව මහන්සි ගන්න ඕන. මොකද සිහිය තියනවා නම් පින්නතුනි හැම වෙලෙම කුසල්. දැන් බලන්න අපේ මේ ආයතන හරහානේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හරහා තමයි අපිට අකුසල් සිද්ධ වෙන්නේ. කුසල් සිද්ධ වෙන්නේ ඒ හරහා තමයි. ඊළඟට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ පිටින් නැස කනනාසයේ දිව ශරීරය මනසෙන් කරන කාර්යයන් ටිකක්නේ. අපි දුක් විඳිනවා සැප විඳිනවා කියලා කියන්නේ toy හරහා සිද්ධ වෙන දෙයක්. ඒතර අපේ ලෝකය කියලා කියන්නේ ওই ටිකට. ඒ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල කරන්නේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා ඌට වඩා කිසිම දෙයක් අපි කරන්නේ නැහැ බලන්න ඌට වඩා දෙයක් මහා බලවත් අය කරනවද නැහැ මහා සල්ලිකාරයෝ කරනවද නැහැ ලෝකයේ සියලු දෙනාම කරන්නේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්න ඕක තමයි අපේ වැඩේ. එහෙමනම් මම කිව්වා මේ ආයතන හරහා තමයි අකුසල් රැස් වෙන්නේ කුසල් එකතු වෙන්නේ හැම දෙයක්ම. එතකොට බලන්න පින්නතුනේ දැන් මේ ආයතන හරහා කෙලෙස් ඇතුළට යන්නේ සිහිය තිබුණ නැත්තම්. දැන් අපි හොඳට සිහිය මේ ආයතනයන් පිළිබඳව පවත්නවා නම් ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා නම් නාදිවාසේති කියලා ධර්මයේ සඳහන් වෙනවා. කෙලෙස් වලට අතුරට එන්න බෑ. දැන් බලන්න කෙලෙස් වලට අතුරට එන්න බෑ සිහිය තියෙනවා නම්. දැන් ඉස්සර මට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා රෑ වෙනකොට ගෙවල් වල ඒ දොරවල් ගැන ලොක්කු වහනවා. වහලා අර දොරේ තියෙන අර හිඩසට රෙදි කෑල්ලකුත් නමලා දානවා. මොකද පත්තෑයික් වගේ සතෙක් හරි ඇතුළට එයි කියලා. එතකොට බලන්න මේ නාදි වාසයේදී කියලා කියන්නේ ඇතුළට මොකකටවත් එන්න බැරි වෙන්න අමල ආවරණය කරනවා. අන්න ඒ වගේ ආවරණය කරනවා මේ ආයතන 6 මේ සතිය. හරියට මුරකාරයෝ 6 දෙනෙක් දැම්මා වගේ ඇහෙන් කෙලෙස් ඇතුළට එන්නේ, කනෙන් කෙලෙස් ඇතුළට එන්නේ, නාසයෙන් කෙලෙස් ඇතුළට එන්නේ දිවෙන් කෙලෙස් ඇතුළට එන්නේ ඊළඟට කයෙන් සිතින් කොහෙන්වත් කෙලෙස් ඇතුළට එන්නේ නැති වෙන්න මුරකාරයෝ හය දෙනෙක් දැම්මා වගේ මේ සතිය දානවා ඒකවල කෙලෙස් වලට ඇතුළට එන්න බෑ අපි හිතමුකෝ මේ කෙලෙස් කියලා කියන්නේ හරිය වේගවත් ඒක හරියම සූක්ෂමයි දැන් එහෙම ඇතුළට එන්න බැරුව විදිහට ඒ සතිය දැම්මා පුංචි ප්‍රමාදයකින් කෙලෙස් ඇතුළට ආවයි කියමුකෝ. කෙලෙස් ඇතුළට ආවනම් පින්නතුනේ වහාම ඒවා අයින් කරන්නත් මේ සිහිය තියෙන්න ඕන. ඒ කෙලෙස් ඇතුළට ආවා කියලා දැනගන්නත් එපේ. පදහති කියලා කියන්නේ ඒක. නාදි වාසයේති පදහති. කෙලෙස් ඇතුළට ආවනම් ඒක අයින් කරන්නත් ඒකාන්තයෙන්ම සිහිය තියෙන්න ඕන. සිහිය නැතුනොත් ඉතින් කෙලෙස් ඇතුළේ පදිංචි වෙනවා. කෙලෙස් ඇතුලේ පදිංචි වුණොත් ලේසි නෑ. අපි හිතමු දැන් අර විදිහටම දොර දෙනින් ලොක්කුවම වහලා තියෙනවා. දොර අරින වෙලාවට එකපාරම පොළොගේ ගේ ඇතුලට එනවා. පොළොගේ ගේ ඇතුලට එනකොට දැන් ගෙදර අය ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ එදා දවසේ වැඩ කරලා. ඉතින් පොළොංග කොහෙට හරි රිංග ගන්නවා. ගෙදර අය හිතනවා ඉතින් අනේ අද මහන්සි අද නිදාගෙන හෙට උදේට ඇහැරිලා අපි පොළඟ අයින් කරමු කියලා හිතනවාද? නෑ. කොච්චර මහන්සි වුණත් මොකද කරන්නේ? අර පොළඟ අයින් කරලා තමයි නිදාගන්නේ. නැත්තම් නිදාගන්නේ නෑ. මොකද දන්නවා මේ පොළඟ ඇතුලේ හිටියොත් මහා විනාශයක්. අන්න ඊටත් වඩා විනාශයක් තමයි කෙලෙස් ඇතුලේ හිටියොත්. එතකොට බලන්න මේ කෙලෙස් අයින් කරන්නත් සිහිය තියෙන්න ඕනේ. ඇතුළට කෙලෙසයක් ආවා කියලා දැනගන්න දෙපේ. දැනගත්තේ නැත්නම් පොළොන් මිස වගේ තමයි. ඒකෙන් වන විපාක. එතකොට බලන්න පින්නතුනි මේ සති සම්බොජ්ජංගේ සිහිය තියෙනකොට කොච්චර බේරිල්ලක් බේරෙනවද? එතකොට බලන්න ආදිවාසයේ පදහති විනෝදයට ආයෙත් ඉතින් කෙලස් වෙනවා මේ කෙලස් වල ඇති. ඒකනේ දැන් කෙලස් නැති කරනකොට ඒක එහෙම නැති වෙන්නේ නැති කරන්නද කරන්න ආපහු කෙලස් ඇති වෙනවා. කිව්වේ කෙලෙස් නැති කරනකොට චොට්ටක්වත් ඉතුරු නොකර කෙලෙස් අයින් කරන්න ඕනේ. ඒකටත් සිය තියෙන්න ඕනේ. දැන් බලන්න සිය නැති වුණොත් කෙලෙස් නැතුව වගේ ඉන්නවා. නමුත් කෙලෙස් තියෙනවා. ඕන දැන් කෙනෙකුට පුජ්‍යලයකට කෙනෙක් ගැන තරහක් ඇති වෙනවා. තරහක් ඇති වුණාම එයා තරහ පෙන්වන්නේ නැහැ. හැබැයි ඇතුලේ තරහ තියෙනවා. අර ඇතුලේ තරහ තියෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමු කෙනෙකුට හැදෙනවා පිළිකාවක්. ඉතින් වෛද්‍යවරු මේක සැත්කමකින් මේ පිළිකාව අයින් කරනවා. අයින් කරලා ඥාතියින්ද කියන මම පුළුවන් තරම් මේක අයින් කරා. බැරි වෙලා හරි සෛලයක් තියෙන්න පුළුවන් අපි ඒකට තෙරපි කරමු නැත්නම් කරන්ට් එක අල්ලමු කියලා කියනවා. එහෙම කරනවා. මොකද වෛද්‍යවරයා දන්නවා පුංචි සෛලයක් හරි තිබුණොත් මේක ආයෙ බෝ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් අයින් කිරීලා. කෙලෙස් අයින් කරනකොට පින්නතුනේ චුට් හිතක්වත් ඉතුරු නොවෙන්න අයින් කරන්න ඕනේ. එහෙම අයින් කරේ නැත්නම් ඒක හරියට පිළිකාවක් වගේ. බොහෝ වෙලා එනවා. ඉතින් චුට්ටක්වත් ඉතුරු නොකර කෙලස් අයින් කරත් ආයෙ කෙලස් ඇති වෙන්න පුළුවන්. හැබැයි කෙලස් අයින් කරනකොට භාගයට අයින් කරන්න යන්න හොඳ නැහැ. ඉතින් මේකටත් මේ සති සම්පෝඥාංගය තියෙන්න ඕනේ. විනෝදීති. ඊළඟට බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ එනේන පාරට කෙලස් අයින් කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකටම පින්නතුනේ සිහිය කියන එක අත්‍යවශ්‍යයි. සිහිය නැත්නම් මොකුත් කරන්න බෑ. දැන් මම බන කියනවා. දැන් මට මේ සති කියන චෛත්‍යකේ හරියට වැඩ කරේ නැත්නම් මම මොනවා කියලාද දන්නේ නේද? එහෙනම් මට මේ සිහිය තියෙන්න ඕන. එහෙනම් බන කියන්න, භාවනා කරන්න ඊළඟට කෙනෙකුගේ ලෞකික දියුණුවට පවා මේ සිහිය අවශ්‍යයි. හැබැයි ඒක ඒක මට්ටම් වලින් දිනු වෙලා දිනු වෙලා උතුම් චතුසත්‍ය අවබෝධයට උපකාර වන සිහිය තමයි සති සම්බොධ්‍යංගය කියලා කියන්නේ. ඊළඟට පින්නතුන දෙවෙනි සම්බොධ්‍යංගය තමයි ධම්මවිචේ සම්බොධ්‍යංගය. විචය කියලා කියන්නේ සොයනවා කියන එක. විමසනවා. එතකොට පින්නතුනේ ඒ නොයෙක් ඒ විශේෂයෙන්ම විමසීම් නුවණ ධර්මයේ පිළිබඳව ඒ විමසීම් නුවණ තමයි ධම්මවිචය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේ සම්මුති දේවල් අල්ලගෙන මම මගේ කියලා නොයෙක් විදිහට ආත්ම සංඥාවෙන් වැරදි විදිහට ග්‍රහණය කරගෙන ඉන්නවා. හැබැයි මේ විමසීම තුළින් යෝනිසෝ මනසිකාරය තුළින් අපිට පින්නතුනේ යථාර්ථය දැක ගන්න පුළුවන්. හැබැයි ඒකට සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් අපිට විමසන්න පුළුවන් කමක් නැහැ මොනවා විමසයිද දන්නේ. සිහිය තිබුණොත් තමයි අපිට හොඳට මේ ධර්ම කාරණා විමසන්න පුළුවන්. දැන් බලන්න මේ ලෝකේ අපි නොයේක් දේවල් වලට දැන් අපි ඉස්සෙල්ලාම හිතුවොත් අපේ පිරිසුදුකමට, ඒ කියන්නේ සීලවන්තකමට පවා විමසන්න අපි පුරුදු වෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට අපි මේ කටින් වචන පිට කරනවානේ. කටින් වචන පිට කරනකොට අපි හොයන්නේ බලන්නේ නැතුව ඔහි වචන පිට කරනවා නම් පින්නතුනේ එතන තියෙන අයෝනිසෝමනස්කාරය. අපි වචනයක් පිට කරන්න කලින් විමසනවා. කොහොමද විමසන්නේ? මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? ඒකට අසත්‍ය නම් කියන්නේ නෑනේ. සත්‍ය නම් ඒ කියන්නේත් නෑ. ඒකත් අපි විමසනවා. මේ සත්‍ය කීම තුළ අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? ඊළඟට මේ කියන්න යන සත්‍ය උනත් මේක කුසල්ද අකුසල්ද? මේක මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද බලන්න ඔය විදිහට පින්නතුනේ ඕනම දෙයක් විමස විමසා අපි කටයුතු කරනවා නම් කවදාකවත් අපේ අතින් අකුසල් සිද්ධ වෙයිද? අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බලන්න දැන් අපි නිවන පිළිබඳව විමසනවා. නිවන පිළිබඳව විමසනකොට පින්නතුනේ දැන් අපි නිවන පිළිබඳව විමසන්නේ නැත්නම් නිවන් සප ලැබේවා කියනකොට සාදු කියනවා තමයි. හැබැයි දැන් අපි හිතමු කෙනෙකුට උපන් දිනයකට නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් කෙනෙක් කැමතිද? කැමති නැහැ. ඒ කියන්නේ නුවණින් විමසීමක් නැහැ. දැන් අපි හිතමු කෙනෙක් මල ගෙදරක ශෝක කරනවා. මේ ශෝකය කියලා කියන්නේ හොඳ නැති දෙයක් නේ. අප කිව්වොත් ශෝක කරන්න එපා කියලා ඒ කියන කෙනාත් එක්ක හිත හොඳ වේද නරක වේද? හිත නරක වේ. එහෙනම් කැමැති කොහොමද? ඒ අඬන කෙනත් එක්කම අඬන මට කැමති. අනේ ඇත්තද මොකද උනේ හරිම අපරාධයක් කියලා. එයාත් එක්කම ශෝක වෙනවට තමයි කැමති. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය නෑ. දැන් මේ ශෝක කරන්න එපා මෙන්න මේක ස්වභාවය මෙහෙමයි කියලා කෙලින් කෙනෙක් කතා කරොත් කීයටවත් එයාට කැමති නෑ. එහෙනම් එයා කැමති යත් එක්ක අඬනවට. ඒ මොකද යෝනිසෝ මනසිකාරය නෑ මේ ධර්මයේ විමසන්න දන්නේ දැන් බලන්න පින්නතුනේ මේ ලෝකේ තියෙන ඔක්කොම සම්මුතුනේ. සම්මුති කියලා කියන්නේ අපි පනවගත්ත දේවල්. දැන් අපි හිතමු මෙතන ඉන්න කෙනෙකුට අපි නමක් දානවා. ඒ කෙනෙකුගේ උපතින් නමක් ලැබෙනවානේ. අපි හිතමු සුගත් කියලා කෙනෙකුට නමක් ලැබෙනවා. එයාට හිතෙනවා මට මේ නම හරි නෑ මේ අලුත් නමක් දාගන්න ඕනේ කියලා එයා අලුත් නමක් දාගන්නවා. එතකොට එයා සුගත් කියන නමින් හඳුන්වන්නේ අර අලුත් නමින් හඳුන්වනවා. අපි හිතමු දැන් කෙනෙක්ගේ නම කමලා. එයාට හිතන මුස්ලිම් ආගමට යන්න. ඊට පස්සේ එයා පාතිමා වෙනවා. එතකොට බලන්න මේ සම්මුතිය කියන එක වෙනස් වෙනවා. දැන් අපි මේ ඉන්න බිල්ඩින් එක බලන්න. දැන් අපි මේකට කියනවා අපි ශාලාව කියලා කියනවා. ඉතින් ඒක දැන් පින්නතොනේ අපි දාගත්තු සම්මුතියක්නේ. දැන් අපි හිතමු මේකේ තියෙන වහලේ ඔක්කොම ගැලෙව්වොත් දැන් මේක ගෘහයක් දෙයක්. එතකොට දැන් මේකේ වහලා ගලවලා ඊළඟට බිත්ති ටික කෙලෙවොත් මේකට එහෙම කියන්නේ නැහැ. ඒතර අපි වෙන වෙන නම් වල හඳුන්වනවා. දැන් හොඳම උදාහරණ දැන් ගන්න මේ ඉස්සරහ තියෙන මේසෙ. දැන් මේකට අපි සම්මුතිය දාගෙන තියෙන මේසයක් කියලා. මේකේ කකුල් හතර ගලවලා ලෑලි ටික ගලවලා පැත්තකින් දැම්මොත් මේසෙ කියනවාද? මේසෙ කියන්නේ ඊළඟට කියනවා මේ ලී ටිකක් කියලා. ඊළඟට පොරවක් අරගෙන මේක පලනවා. ඊළඟට ලී කියලා කියනවා. ඊළඟට කියන්නේ දර කියලා. ඊළඟට පින්නතර මේක තවත් කුඩා කරනවා. අපි කියනවා කීරි කෑලි ටිකක් දර නෑ දැන් කීරි උනා. තවත් කුඩා කරන ඊට පස්සේ දී කුඩු ටිකක්. අන්න කීරි නෑ දැන් කුඩු. තවත් මේක පින්නතන කුඩා කරනවා දූවිලි ටිකක්. තවත් කුඩා කරන්න පුළුවන් නම් කුඩා කරනවා පරමාණු ගොඩක්. එතකොට බලන්නකෝ මේකේ මොකක්වත් නැහැ. එහෙනම් මේකේ තියෙන්නේ මොකක්ද අන්තිමට ස්වභාවල් හතරක් විතරයි. මොනවද ඒ ස්වභාවල් හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තද ගතිය, තද ස්වභාවයක් තියෙනවා. වැగిරෙන ස්වභාවයක් තියෙනවා. සීත උණුසුම් ස්වභාවයක් තියෙනවා. වායු ස්වභාවයක් තියෙනවා. ඒතර මේ ලෝකේ හැම දෙයක්ම හැම නෙවෙයිද? හැම දෙයක්ම හැම තමයි. ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැනඳුම් ලොකු වස්තු ගංගා, ඇලදොල, මහා මුහුද, මහා සාගරේ මේ ඔක්කොම පින්නතුනි සම්මුති. පරමාර්ථ වශයෙන් තියෙන අත්තරයි. ඒතර මේක හොඳට නුවණින් විමසනකොට ද විපස්සනා කියන්නේ ඇත්තටම මේ ධම්මවිචේ තමයි. පස්සනා කියන්නේ නිකන් බලනවට නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ විශේෂයෙන් බලනවට. අන්න ඒ වගේ තමයි මේ ධම්මවිචේ කියලා කියන්නේ බොහෝම නුවණින් විමසනවා. ඒ නුවණින් විමසීමට ඇත්තටම අපට සිහිය තියෙන්න ඕනේ. සිහිය නැත්තම් අපිට නුවණින් විමසන්න පුළුවන්ද? නුවණින් විමසන්න පුළුවන් කමක් නැහැ. එතකොට බලන්න මොන සති සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙනවා සිහිය. ඊළඟට ඒ සිහිය පාදක කරගෙන අපි නුවණින් විමසනවා. ඇත්ත ඇත්තටියෙන් දැනගන්න මම කියන සංඥාව ගලවන්න ආත්ම සංඥාව ගලවන්න අපි සත්‍ය සත්‍ය හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මේ විමසනවා. ඒ විමසන්නේ මෙන්න මේ ධම්මවිදය සම්බොද්ධංගය. ඊළඟට පින්නතුන විරිය සම්බොද්ධංගය. වීරිය කියලා කියන්නේ ඇත්තටම මේ ගමන යන්න මේක අතරක් නෑර පවත්වාගෙන යන්න මේ ශක්තිය තියෙන්න ඕන. ඒ වීරිය නැත්තම් මග නවතිනවා. එහෙමනම් වීරිය කියලා කියන්නේ ධර්මයේ පෙන්නනවා නූපන් අකුසල් නූපදවාලන වීරිය, උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය, නූපන් කුසල් උපදවා ගන්න වීරිය, උපන් කුසල් තහවුරු කර ගන්න වීරිය. එතකොට බලන්න මේ වීරිය අවස්ථා හතරකින් පෙන්නනවා. එතකොට දැන් බලන්න වීරිය කියන එක දැන් අපි මේ බණ අහන එකත් එක්ක බලමු. දැන් මේ පින්නතුල බණ අහනවා. දැන් මම මුලින් කිව්වා කය මෙතන තියලා හිත වෙන තැනක තියාගෙන බණ අහන්න පුළුවන් කියලා. ඒතර මම හිතනවා අනේ මේගොල්ලන්ට ගොඩක් සද්ධාව තියෙනවා මේ බණ අහනවා. හැබැයි හිත තියෙන්නේ වෙන තැනක. එහෙනම් වීරිය තියෙනවද? වීරිය නැහැ. අපි හිතමු ඔන්න දැන් උන් පන්සලකට යනවා. අපි මේ අහුවෙන තැන. ඔන්න දැන් කෙනෙක් තව කෙනෙක් එක්ක බොහොම සද්දට කතා කරනවා. එතකොට දැන් අනිත් කෙනා ඒක බොහොම වලක්ක වලක්ක වැඩි කතාවට යන්නේ නැහැ. තවත් කෙනෙක් පැත්තක වෙලා මේක බලා ඉන්නවා. බලා ඉඳලා අනේ අර මනුස්සයා කරන දේ අර මනුස්සයාට වඳින්නවත් දෙන්නේ නැහැ කතා කරනවානේ කියලා එයා හිතනවා. අතරම එහෙම හිතන කෙනාට තේරිය නැහැ. ඒ කියන්නේ කිසිම ගුණයක් දෝෂයක් ඒවා මේවා හොයන්න යන්නේ නැතුව තමන් ආපු කාර්ය කරගෙන කෙනෙකුට යන්න පුළුවන් නම් අන්න යාට වීරිය කියනවා. දැන් බලන්න පන්සල් වලට එන මිනිස්සු මොන කෙනෙකුන් ඇඳුමක් අල්ල ගන්නවා. ඇඳුමක් අල්ලගෙන අපි සාසනය රකින්න ඕන මේවට මෙහෙම ඉඩ දෙන්න බෑ කියලා ඒගොල්ලෝ ගැටෙනවා. ඒ ඇත්තට තමන් ආවේ මොකටද? තමන් ආවේ භාවනා කරන්න නම්, තමන් ආවේ බුදුන් වඳින්න නම්, තමන් ආවේ පිරිත් කියන්න නම් ඒ කටයුත්ත කරන කුසල් සිතින්ම gedera යන්න පුළුවන් නම් අන්න යාට වීරිය තියෙනවා. එතකොට පින්නතුනේ මේ වීරිය කියන එක අත්‍යවශ්‍යයි මේ නිවන් ගමනට. ඒක තමයි පින්නතුනේ මේ චතුරාර්ය සත්‍යයට බලවත් විදිහට උපකාරවන විරිය සම්බොද්ධංගය. ඉතින් මේ වීරිය සම්බොද්ධංගය පිළිබඳව අර නොයෙක් විදිහට කරුණු සඳහන් වෙනවා. ඒව අපි කාලයේ පමණින් පින්නතරට කියලා දෙන්නම්. දැන් මේ සතර සම්මප්ප දාන වීරිය ගත්තොත් දැන් බලන්න නෝපන් අකුසල් නූපදවාලන වීරිය. කියන්නේ අකුසලයක් ඉපදිලා නැහැ. අකුසලයක් ඉපදිලා නැහැ. ඒ නෝ ඒ ඉපදිච්ච නැති අකුසලෙට එන්න අවස්ථාවක් තියන්නේ ඒක වීරියක්. එහෙනම් අකුසලයක් ඉපදිලා තියෙනවා නම් ඒ අකුසලේ ප්‍රහාණය කරන්න පිණිතුනේ කාන්තේ මේ වීරිය තියෙන්න ඕන. ඊළඟට නෝපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. අපි හිතමු කෙනෙකුට පඨම ධානය නෑ. එයා කොහොම හරි උත්සාහවන්ත වෙනවා පඨම ධානය උපදවා ගන්න. අර බලන්න නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. අපි හිතමු දැන් කෙනෙකුට ඒ තියෙන සමාධිය තහවුරු කරගෙන ඒ සමාධිය නීවරණයන්ට යට වෙන්න නොදී රැක ගන්න තියෙන වීරිය. ඒක තමයි උපන් කුසල් තහවුරු කර ගන්න තියෙන වීරිය කියලා කියන්නේ. එහෙමනම් මේ වීර්යය කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක්, চৈতසිකයක්. මෙන්න මේ වීර්ය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙනවා. එතකොට පින්නතන දැන් මෙතන බොද්ධංග ධර්ම තුනක් කිව්වා. මොනවද? සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය. ඊළඟට සඳහන් වන බොද්ධංග ධර්ම හතරෙන් පින්නතන තුනක් අපි දැන් බැලුවොත් ඇත්තටම ඒවා ලබා ගන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒවා ලැබෙන දේවල්. සිහිය දියුණු කරනකොට, වීරිය දියුණු කරනකොට, නුවණින් විමසනකොට ඔන්න මහා ප්‍රීතියක් දැනෙනවා. දැන් බලන්න ධර්මයේ තුල ඉන්නකොට කෙනෙක් භාවනා කරනකොට නීවරණ යටපත් වෙනකොට වැඩි ඕන නැහැ වැත්තන්ට දානයක් හොඳට දුන්නත් ප්‍රීතියක් ඇති වෙනවනේ හිතට. ශීලයක් ආරක්ෂා කරනකොට අනේ මම දැන් මේ ශික්ෂාපද ටික රකින්නවා කියලා ප්‍රීතියක් ඇති වෙනවා. ඒක ඇත්තට නිර්ආමිත ප්‍රීතියක්. එතකොට මෙන්න මේ විදිහට සිහියෙන් නුවණින් ඉන්නකොට ඔන්න පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. දැන් මොකක හරි පින්නතුනි ප්‍රතිඵලයක් පේන්න තේ. ප්‍රතිඵලයක් පේනකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපි ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරේ හැමදාම පාඩු නම් අපි ඔක නවත්තනවනේ කරන්නේ. හැබැයි දිනෙන් දින අපිට ලාභයක් පේනවා නම් අපි තව තව ඉස්සරහට යනවා. අන්න ඒ වගේ තමයි මේ හිතට දැනෙන මේ නිරාමිත ප්‍රීතිය. ඒ ප්‍රීතිය පාදක කරගෙන අපි එක බොද්ධංගයක් වෙන්නේ ඒකයි. ඒක චතුරාර්ය සත්‍යයට උපකාරකංගයක්. ඒ ප්‍රීතිය. ඊළඟට මේ ප්‍රීතිය නිසාම මහා පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධි සම්පූර්ණයි. උපස්සද්ධිය කියලා කියන්නේ ඇත්තම සංසිඳීම. දැන් බලන්න පින්නතුනේ සාමාන්‍ය සාමාන්‍ය මේ නාගරික පරිසරයේ ඉන්නකොට ඉතින් හරියට ගෝසාකාරී පරිසරයක් නේ. එතන ගෝසාකාරී පරිසරයෙන් අයින් වෙලා අපි හිතමු දැන් කැලේක එකපාරම අපි බොහොම ලස්සන මනරම් කැලේක ඉන්නකොට අපිට මේ තියෙන අරමුණු අඩුයි. අපි හොඳට සංසිඳිලා අපේ කයත් සංසිඳිලා වචනයත් සංසිඳිලා ඉතින් ඊළඟට හිතත් සංසිඳිලා. ඉතින් මේ සංසිඳීමත් ඒකාන්තයෙන්ම පින්නතුනේ අපට මේ නිවන් ගමනට අවශ්‍යයි. ඒක තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒතර මම කිව්වා අර මුලින් කරපු කියපු කාරණා හතර තමයි අපිට වඩන්න තියෙන්නේ. මේවා අපට ලැබෙන දේවල්. අරක හොඳට දියුණු කරනකොට ප්‍රීතියක් ලැබෙනවා. කයේ සිටෙහි මහා සැහැල්ලුවක් ලැබෙනවා. ඊළඟට ඒ නිසාම මහා සමාධියක් අපට ලැබෙනවා. සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. ඒතර මේ සමාධිය දිනු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම දේශනා කළා කියලා. දැන් බලන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේ මුල් අංග හතම උපකාර වෙන්නේ සම්මා සමාධියට. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ යථා භූතම් පදානාති. මහණෙනි සමාධිය දිනු කරන්ඩ සමාධිය දිනු කිරීම තුළින් යථාර්ථයට යන්න පුළුවන්. එහෙනම් දැන් බලන්න අවබෝධයට අවශ්‍ය අංගයක් හැටියට මේ සමාධි සම්බුද්ධංගේ දිනු වෙනවා. ඔන්න ඊළඟට පින්නතොනේ වැදගත්ම සම්බුද්ධංගය උපේක්ඛා සම්බුද්ධංගය. උපේක්ඛා සම්බුද්ධංගය කියලා කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් දැන් බලන්න සමාධිය ගොඩාක් වැඩි වුණොත් පින්නතුනි එතන තීන මිද්දේට එන්න පුළුවන්. ඊළඟට වීරිය වැඩි වුණොත් උද්දච්චයට එන්න පුළුවන්. ඒකම උපේක්ෂාවෙන් කරන්නේ මේ ඉන්ද්‍රියන් සමමට්ටමේ තබා ගන්න. දැන් බලන්න භාවනා කරන අය කියන දෙයක් තමයි ගොඩාක් අය ඉස්සර මට හොඳට සමාධියක් තිබුණා. පැය භාගයක් ඉන්න පුළුවන්, පැයක් ඉන්න පුළුවන්. කිසිම අරමුණකට යන්නේ පුදුම සැනසෙල්ලක් තිබුණා. අනේ දැන් මට ඒක නෑනි කියලා ගොඩක් අය අපිට ඇවිල්ලා කියනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි පින්නතුනේ දැන් කෙනෙකුට ඕන භාවනාවකින් මොන හරි සැනසෙල්ලක් ලැබෙනවා. එතකොට සනසිල්ලක් ලැබෙන්නේ එයා භාවනාව ගැන කිසිවක් දන්නේ නැතුව අර කරන්න ඕන ටික කරනවා. දැන් මෙතන අපි හිතමු සිහිය දියුණු කරනවා, වීරිය දියුණු කරනවා, හොඳට අර කර්මස්ථානය පිළිබඳ නුවණින් විමසනවා. ඒක කරන්න ඕන ටික කෙරෙනවා. එතකොට යාට ප්‍රතිඵලය ලැබෙනවා. පුදුම සනසිල්ලක් ලැබෙනවා, සමාධියක් ලැබෙනවා, ප්‍රීතියක් ලැබෙනවා. ටික දවසක් මේක කරගෙන යනකොට එයා වාඩි වෙන්නෙම ප්‍රීතිය බලාපොරොත්තු වෙන්නේ. පස්සද්ධිය බලාපොරොත්තුෙන් වාඩි වෙන්නේ. සමාධිය බලාපොරොත්තුෙන් වාඩි වෙන්නේ. එතකොට එයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුව තියෙනකොට අර කෙරෙන්න ඕන ටික කෙරෙන්නේ නැහැ. දැන් බලන්න සමහර අපි කෙටියෙන්ම කිව්වොත් ඔන කෙනෙකුට භාවනා කරනකොට ආලෝකයක් ලැබෙනවා. අපි හිතමුකෝ ආලෝක වලින් ඇති වැඩක් නැහැ. නමුත් ඉතින් ආලෝක වගේ දේවල් පහළ වෙනවනේ භාවනා කරනකොට. ඒක උපක්දේශ. දැන් මේ ආලෝකයට මෙයා අහු වෙනවා. දැන් මුලින් හොඳට ආනාපාන සතිය හොඳට ප්‍රගුණ කරනවා. ඕන ආලෝකයක් ලැබෙනවා. ඊළඟ දවසේ නැගිට වාඩි වෙන්නේ අර ආලෝකේ බලාගෙන. ආලෝකේ බලාගෙන වාඩි වෙනවා ආලෝකෙත් නැහැ මොකක්වත් නැහැ. ඇයි කරන්න ඕන ටික කරන්නේ අන්න ඒ වගේ සිහිය දිනු කරන්නේ නැහැ, වීරිය දිනු කරන්නේ නැහැ. ඊළඟට කර්මස්ථානයේ හොඳට නුවණින් විමසන්න එහෙම වුණාම මොකද වෙන්නේ? එයාට කිසිම දෙයක් නැහැ නීවරණ විතරයි. එහෙනම් මේ උපේක්ෂාවෙන් කරන්නේ මේ ප්‍රීතිය ඕනම කියලා එකට ඇලෙන්නේ නැහැ. ප්‍රීතිය තිබ්බත් එකයි නැතත් එකයි. ඊළඟට මේ පස්සද්ධිය තිබ්බත් එකයි නැතත් එකයි. ඒකට ලොකු ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මධ්‍යස්ථයි. සමාධිය ගැන වුණත් එහෙමයි තිබ්බත් එකයි නැතත් එකයි කියන සංඥාව තියෙන්නේ මධ්‍යස්ථ ස්වභාවයේ. එතකොට බලන්න පින්නතුනේ අන්න එහෙම වෙනකොට උපේක්ඛා සම්බුද්ධංගේ වැටෙනවා. එතකොට දැන් බලන්න බොද්ධංග ධර්ම දියුණු කරනවා කියලා කියන්නේ ඇත්තටම සිහිය දියුණු කරනවා නම් ඒ කාන්තේම මේ සියලු බොද්ධංග ධර්ම වැඩෙනවා. දැන් බලන්න දෙවෙනි සම්බොද්ධංගේ ධම්මවිජේ සම්බොද්ධංගේ සිහිය තියෙන කෙනා තමයි කර්මස්ථානය පිළිබඳ වුණත් හොඳට නුවණින් විමසන්න. දැන් බුදු ගුණයක් වුණත් විමසන්න දෙපේ. ඒ විමසීම කරන්න නම් සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් කවදාවත් අපිට ඒක විමසන්න බෑ. දැන් බලන්න අපි හිතමු දෙතිස් කුණප භාවනාව ආරම්භ බලන්න. මේ දෙතිස් කුණප භාවනාව කෙනෙකුට ඒ භාවනාව කරන්න සිහිය තියෙන්න ඕන. එතකොට ඒ නුවණින් විමසන්න පුළුවන්කම තියෙන්න දෙපේ. ඒකටත් සිහිය ඕන. අන්න ඒකයි දැන් සමහර තැන්වල තියෙන්නේ චිත්තානුපස්සනාව නැත්තම් සිහිය දියුණු කරනවා නම් ඒ කියන්නේ සතර සතිපට්ඨාන හොඳට දියුණු කරනවා නම් බොජ්ජංග ධර්ම වඩන්න කියලා 아무ත උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒ බොජ්ජංග ධර්ම ඉබේම වැඩෙනවා. සිහිය තියෙනකොට එතන ඒකාන්තයෙන් ධම්මවිචේ තියෙනවා. ඊළඟට ධම්මවිචේ තියෙනවා නම් ඒකට ඒකාන්තේ වීර්ය තියෙනවා. ඊළඟට පින්නතුනේ ප්‍රීතිපස්සද්දී සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒ නිසා මේ පින්නතුන මේ දේශනාව අහලා විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි පින්නතුනේ අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම ඉතාම පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ හරියටම ගත්තොත් දවස් 30000ක් විතර තමයි පරමාවිස වින්දුත් අපි ජීවත් වෙන්නේ දවස් 30000ක්. මාස ගත්තොත් මාසෙකින් 1000කටත් වඩා අඩුයි අපි ජීවත් වෙන කාලය. එහෙමනම් මේ ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න අපි අදහස් කරනවා නම් අනිවාර්යයෙන්ම පින්නතුනි සිහිය දියුණු කරන්න ඕන. සිහිය දියුණු කරනවා නම් මේ බොද්ධංග ධර්ම වැඩෙනවා. ඊළඟට පින්නතුනි සම්මා සතිය වැඩෙනවා. ඊළඟට සති ඉන්ද්‍රිය වැඩෙනවා, සති බලය වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ නිසා මේ සිහිය දියුණු කරන්ඩ අද අපට ඕන තරම් කර්මස්ථාන තියෙනවා. ඔහේ අපේ සිත අසිහියෙන් අසම්පජන්යෙන් ඔය අයාලේ යන සිත අපට බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳව එකන නවත්තලා කය පිළිබඳව මෙනෙහි කරන්න උගන්වලා තියෙනවා. ඊළඟට විඳීම් පිළිබඳව සිහි කිරීම තුළින් සිහිය දිනු කරන්න අපට උගන්වලා තියෙනවා. සිත පිළිබඳව සිහිය දිනු කරන්න උගන්වලා තියෙනවා. නොයෙක් ධර්මතා පිළිබඳව සිහිය දිනු කරන්න උගන්වලා තියෙනවා. එහෙමනම් මොනවා හරි කර්මස්ථානයක් තුළ අපේ සිත සිහිය කියන එකෙන් පෝෂණය කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. එහෙම වුණොත් අපට මේ සියලු ಗುಣ ධර්ම, ඒ කියන්නේ සත්‍යස්